මේ එක් එක් රූප වෙන වෙනම දක්වා තිබෙනවා. කර්මජ රූප කියන ඒවා ඒකාන්ත චිත්තජ රූප ඒ විජ රූප ගැන කතා කරලා තියෙනවා. මම පොතේ නැහැටියට ඒවා ගැන කියන්නම්. හෘදය රූපය හා ඉන්ද්‍රිය රූප අටද යන මේ රූප නවය කර්මයෙන්ම හටගත් බැවින් ඒකාන්ත කර්මජ රූපය. දැන් ඒකාන්ත කර්මජයි කියන ඒවායින් අදහස් කරන්නේ කර්මයෙන් මිසක වෙන කිසි හේතුවකින් ඒවා ඇතිවන රූප නෙවෙයි. කර්මයමයි ඒවා ඇතිවීමේ හේතුව. ඒ නිසා ඒවාට ඒකාන්ත කර්මජ රූපය. දැන් ඒකාන්ත කර්මජ රූප වශයෙන් දක්වා තිබෙන්නේ හෘදේ රූපයයි ඉන්ද්‍රිය රූප 8යි. දැන් ඒ විදිහටයි අභිධර්මාර්ථ සංග්‍රහයේ ඒ රූප නවය ගැන කියන්නේ. ඒවා වෙන වෙනම නම් කරලා නැහැ. අදේ රූපයයි ඉන්ද්‍රිය රූපාස. ඒ ඉන්ද්‍රිය රූප කියන එක පාඩමකම කීවා. ඉන්ද්‍රිය රූප කියලා අටක් දක්වලා තිබෙනවා. ඒ ඒ කියන්නේ ඉන්ද්‍රිය රූපං ඒ අනිත් ඒවා අනින්ද්‍රිය රූපං කියලා ඉගෙන ගත්තානේ. ඒ ඉන්ද්‍රිය රූපේ කීවේ ප්‍රසාද රූපපසත් භව රූප දෙකක් ජීවිතින්ද්‍රියක් කියන ඒ රූප ප්‍රසාද ඒවා ඉන්ද්‍රිය වශයෙන් නම් කරන්නේ සප්පින්ද්‍රිය, සෝතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජීවින්ද්‍රිය, කායින්ද්‍රිය කියලා ඒ ප්‍රසාද පස නම් කර පිළිගන්න. ඊළඟට භාව රූප දෙකේ කීවේ ඉස්ත්‍රිය පුරිසින්ද්‍රිය කියන දෙක. එතකොට හතයි ජීවිතින්ද්‍රිය කියන ඒ රූප ජීවිතින්ද්‍රිය. එතකොට ඉන්ද්‍රිය රූප අටක්. ඒ අටයි හදේ වස්තුව, හදේ රූපේ කිය හදේ වස්තු. හදේ වස්තු කීවේ සිත ඇතිවීමේ ප්‍රධාන ස්ථානයේ හැටියට සැලකෙන ඒ සූක්ෂම රූප ධාතුව. හදේ රූපේ. ඒ රූප නවය ඒකාන්ත කර්මජ රූප. ඒකයි මෙතන කීවේ හදේ රූපය හා ඉන්ද්‍රිය රූප අට යන මේ රූප නවය කර්මයෙන්ම හටගත් බැවින් ඒකාන්ත කර්මජ රූපයෝය ඊළඟට විඤ්ඤාති රූප දෙක චිත්තයෙන්ම හටගත් බැවින් ඒකාන්ත චිත්තජ රූපයෝය ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙක උපදිනවා නම් ඒ උපදින්නේ සිතක් ඇති කයක් තිබෙන ලෝකය. දැන් සිත නැතිව කය පමණක් තිබෙන ලෝකයක ඒවා ඇතිවන්නට බෑ. කය නැතිව සිත පවස්නා ලෝකයකත් ඒවා ඇතිවන්නට බෑ. කයයි සිතයි කියන කියන්නේ රූපස්කන්ධයත් ඒ නාමස්කන්ධත් කියන ඒ පංචස්කන්ධය පවස්නා ලෝකයන්හි ඇතිවිය හැකියි. රූප දෙක කුයි මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ ඒවා සිතින් උපදවන රූප චිත්තජ රූප ඒ නිසා ඒවාට කියනවා ඒකාන්ත චිත්තජ රූප කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඉතින් මේ දෙක ගැන මේ තින්න තුන් දන්නවද කාය විඤ්ඤාති කිය කුමකටද වචී විඤ්ඤාති කිය කුමකටද ඒ විඤ්ඤාති කියන වචනයෙන් දැනගත්තේ විඤ්ඤාති කියන්නේ විඥාපනතෝ විඤ්ඤාති. විඥාපනතෝ කීවේ හඟවන බැවින් කියන. හඟවන බැවින් විඤ්ඤාති නමයි. ඒන අදහස් කරන්නේ ඒ කාය විඤ්ඤාප්තියයි කියන මේ රූපය නිසා තමයි කෙනෙකුට තවත් කෙනෙකුගේ ඒ කායික ක්‍රියාව තේරුම් ගත හැකි වන්නේ දැනගත හැකි වන්නේ සලකාගත හැකි වන්නේ ඒ නිසායි ඒකට කාය විඤ්ඤාප්ති කියන්නේ. ඒ වගේම වාග් විඤ්ඤාප්ති කියන එකත් වචනයෙන් යමක් කියවෙනකොට කියනකොටයි ඒ වාග් විඤ්ඤාප්තිය ඇතිවන්නේ. ඒරේ වාග් විඤ්ඤාප්තිය සිතින් උපදවන රූපයක්. ඒ විඤ්ඤාප්තිය හේතු කොටගෙන තමා කෙනෙකුට තවත් කෙනෙකුන් විසින් කියනු ලබන දෙයක් අසුවල් දෙයිනේ ප්‍රකාශ කරන්නේ කියන එක ඇඟෙන්නේ. එහෙම අඟවන රූප කියන තේරුමෙනුයි ඒවාට විඤ්ඤාප්ති රූපේ කියලා නම් කරලා තිබෙනවා. අන්න එහෙම කාය විඤ්ඤාප්ති, වාචික විඤ්ඤාප්ති කියන ඒ දෙක ඒකාන්ත චිත්තජ රූප. ඒ කියන්නේ සිතින් සිතයි කියන්නේ කරන්නේ. මේ අපි ඒක බුදුරජාණන් වහන්සේම මුලදීම වදාලේ ධම්මපදයේ යන ගාථා දෙකක් තියෙනවා නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සික්ඛා මනෝමයා මනසාචේ පදුත්තේන භාසුතිවා කරෝතිවා සතෝ නං දුක්ඛ මන්නේති චක්ඛංග වහතු පදං මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සික්ඛා මනෝමයා මනසාචේ පතන්නේන භාසතිවා කරෝතිවා තතෝ නං සුඛමන්දේති ඡායාව අනපායිනි එහෙම ගාථා දෙකක් දක්වලා තිබේ දැන් එයින් පෙනෙනවා අර භාස්වතිවා කරෝතිවා කියලා කිව්වේ මේ භාස්වතිවා කියන එකෙන් මේ වාග් විඥප්තියයි කියන්නේ. කරෝතිවා කියන එකෙන් කාය විඥප්තියයි දැක්කේ. එතකොට ඒ කාය විඥප්තිය වාග් විඥප්තිය කියන මේ දෙක උපදවාලම හේතුව වූ සිත ප්‍රදෝෂ්‍ය වූ සිතක් නම් එවිට ඒ කාය විඥාප්තියෙන් හා වාග් විඥාප්තියෙන් සිදු කරන කායික හා වාචික ක්‍රියා අකුසල් ප්‍රසන්න වූ සිතකින් නම් ඒ කිවේ හොඳ යහපත් ධර්ම යෙදුණු සෝභන ධර්ම යෙදුණු සිතකින් සිදු කරන කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක් නම් එවිට සිදුවන්නේ රැස්වන්නේ ඇතිවන්නේ කුසල. ඒ නිසානේ ඒ අකුසලයට ලැබෙන විපාකය ඒ ගැන කුසලයට ලැබෙන විපාකයේ ගැන තවා අර ඒ ඒ ગાථා වල මේ දෙවැනිව එන අර්ථෙයි කියවෙන්නේ. භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛංග බහතෝ පදං තපෝ නං සුත්තමං වේති ඡායාව අනුපායිනි කියලා දැක්කෙන්නේ ඒ හේතු කොටගෙන ලැබෙන්නා වූ අකුසල විපාකය හා කුසල විපාකය. මේ අකුසල විපාකය නිසා බොහෝ විට එයින් ප්‍රතිසන්දිය ලබ්ධනත්තාන්ට ලැබෙන දුක් වූ විපාක හේතු කොටගෙන නිතර සොවින් කැවෙන්නට අඬන්නට, වැළපෙන්නට සිදු වෙනවා. ඒ කුසල විපාකයක් ලැබීමේ හේතුවෙන් බොහෝ විට ඒ අය සම්නසින් සතුටින් වාසය කරන්නට හැකි වෙනවා. ඒ ඒකයි බුදුරජාණන් වහන්සේ එතන වදාරලා තිබෙන්නේ. ඉතින් එය මේ විඤ්ඤාති රූප දෙක ගැන සලකා ගන්නට හොඳ නිදර්ශන ගාථා දෙකක්. කාය විඤ්ඤාතියයි වචින්න. සිත නැතිව ඒවා උපදින්නට බෑ. ඒකයි සිතින් සිතලා. මේ විඤ්ඤාප්තිය කියන එක සිතලයි ඒ අයින් යමක් කරන්නේ සිතින් යමක් මේ මේ වචනෙන් යමක් කියන්නේ. ඒ දෙක වන්නට ඒ කියන්නේ කය ක්‍රියා කරන්නේ සතුන් මැරීම ආදී අකුසල ක්‍රියාවන්හි යෙදෙන්නට දන් දීම ආදී පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන්නට කය උපයෝගී කරගන්නේ සිතින් සිතින් ඊළඟට වචනේ දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය සංගයා ආදී ඒ ප්‍රසංසාරහ දේවලට වස්තුන්ට එහෙම ප්‍රශංසා මුඛයෙන් స్తుති මුඛයෙන් යමක් ප්‍රකාශ කරන දැන් අපි වන්දනා කිරීමේදී ගාථා කියන්නේ ඒ ඒ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයට స్తుති කිරීම ප්‍රශංසා කිරීම රත්නත්‍රයේ ಗುಣ කීම ඒකයි ඒ කියන්නේ ඉතින් ඒක ಗುಣ දත් අයට ಗುಣ ඇති අයට ඒ ಗುಣ කියීම කියන එකත් දිනක් සිදුවන දෙයක් හැබැයි කෙනෙකුගේ පිළිදෙන නැති ಗುಣ යමෙක් කියනවා නම් Tamanව දැනගෙන කියන්නේ මොහුට මේ ಗುಣ නැහැ. ඒ නැති නැති ಗುಣ Taman මේ ඔහුව රවටලා. තමන්ට ඉන්න ඇතිවන යම් කිසි ප්‍රයෝජනයක්. එහෙම සලකාගෙන කෙනෙකුට ගුණ කියත හැකියි. ඔව් ඒකකට ලෝභ මූල. එහෙම නෙවෙයි. ඒ ගුණ තිබෙන තමන්ට පෙනෙන. දැන් බොහෝ විට කිසිදු කෙනෙක් ලෝකයේ මොනම ගුණයක්වත් නැති කෙනෙක් කියලා කියන්නට බෑ. සමහර අය සිටිනවා එක පැත්තකින් බොහෝම නරක ගති ඔවුන් තුල තිබෙන අතර ඇතැම් අවස්ථාවලදී ඉතාම හොඳ අයට වඩා හොඳ දේ කරන අය කරනවා ඒ ඉතාම නරකයි කියලා සැලකෙනවා. මා දන්නවා එහෙම පුද්ගලයන්. දැන් සමහර විටක ඔය පාරේ යනකොට කාට හරි අනතුරක් සිදු වුණා. බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අය මේවට සම්බන්ධ වෙලා අපට කරදර වෙන්නට බෑ, පොලිසිය යන්නට බෑ, උසාවිය යන්නට බෑ කියලා බලාගෙන යනවා. නමුත් අර නරකේ කියලා සැලකන මිනිස්සු ඉන්නවා. ඒ අය ඇවිල්ලා ඒ මනුස්සයාට ඒ අවස්ථාවේදී කළ යුතු උපකාරය කරලා ස්පිරිතාලයට ගෙනිහිල්ලා නැත්නම් පොලිසියට ගෙනිහිල්ලා ඒ ඔක්කොම කරනවා. ඉතින් ඒක නරකයි කියලා අහක දාන්නට පුළුවන් කමක් ඒ අවස්ථාවේදී නම් නැහැ නේ පුද්ගලයා. ඔහුගේ හොඳ ගුණයක්. ඒක ඒ අවස්ථාවේදී කියන්නට ඊට පසුව උනත් කියන්නට සුදුසු ගුණයක්. නේ? දැන් ඒකනේ කරුණාවේ කියන එක. කරුණාවේ කියන්නේ කාදිහ කවුරු හරි අමාරුවක වැටිලා සිටිනවා දැකලා අනේ කියලා එතනින් යන්නේක නෙමෙයි කරුණාව. අනේ කියන්නේ කාටද බැරි? කාට ඕනි කෙනෙකුට අනේ කියතිලයි. ඒක නෙමෙයි ඒ අවස්ථාවේදී කළ යුතු උපකාරය. යමෙක් කරනවා නම් ඒ කරන්නේ කරුණාව. ඒකයි කරුණාව. බොහෝ විට ඉන්නේ අනේ කියන අය. ඒ බොරුව. සමහර විටක තමනුත් ඒකෙන් රැවටෙනවා වෙන්නත් පුළුවන්. නමුත් තමන් දැනගන්න. තමා තුළ එහෙම කරුණා ගුණයක් ඇති වෙන්නේ නැහැ. කරුණා ගුණයක් ඇති වුණා නම් ඒ අමාරුවටපත් වූ තැනැත්තාට තමාට කළ හැකි උපකාරයක් කරලා එතන යන්න. දැන් සමහර සිටිනවා බලලම් බලමුන් වෙන සතෙකු අහුණා. ඒ උපකාරය කරන අය සිටිනවා. සමහර වෙනවා මිනිහෙක් අහුවලා මැරුණා. කිසි ගණනකට ගන්නේ නැති අය. ඒක මේක තමන්ගේ ඇඟ දේරා ගන්න. ඒක මහාත්ම ගතියක් නම් නෙවෙයි. හොඳ ගතියක්. සාතුණත් උපකාර කිරීමේ හොඳ ගතිය දියුණු කරන්නට ඕන. ඒ නිකන් ධනෙ ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි. ධර්මයේ තිබෙන්නේ ක්‍රියාවට යොදා ගන්නට ක්‍රියාවට මම ධර්මයකට ධර්මයේ කියන්නේ Taman බණ දහම් දන්නවයි කියලා ඒ දැනීමෙන් ගැටෙන්නට නෙවෙයි. සමහරු ගැටෙනවානේ තව හරි ගර්වයක් ඇති කරගන්නවා මා දන්නවා. ඒ ඒක නෙවෙයි මේ දැනගැනීමේ කාර්යය. දැනගත්ත එක්කෙනා ඒ දත්කම හේතු කොටගෙන හරියට පළදර ගහක් වගේ පළදර ගහේ අතු නැමෙනවනේ මානාදිය උපදවා ගන්නට බෑ. නමුත් මේ මානාදිය දුරු කරගත්ත කෙනෙකුටයි අර විදිහේ උපකාරයක් කරන්නට පුළුවන් වන්නේ. එහෙම නැත්නම් හිතෙන්නට පුළුවන් මං කොහොමද ඕ මනුස්සයව අල්ලන්නේ කියලා එහෙම හිතෙන්නට පුළුවන්. මා දන්නවා කෙනෙක්. ඒක කිව්වට වරදක් නෑ හිතන. අහිංසක මිනිස්සේ මේ මේ බොහොම දුක් විඳිනවා අර බස් නැවතුම් පොළට මිනිසුන්ට නවතින්නට තියෙන තැන් තියෙනවානේ. මැස්සෝ වැඩිදෙන. ඒ මිනිස්සයා මේ දැසිකිලි කැසිකිලි කරගෙන එතන. එහාට එහාට මෙහාට යන්නට කිසිම ශක්තියක් නැහැ. මිනිස්සු බල බලා යනවා. මම දන්න කාන්තාවක්. එතන තා ඇවිල්ලා අර එතන හිටිය මිනිස්සුන්ගෙන් ඇහුවා. මේක බෞද්ධ රටක් නේද? ඇයි මේ බල බලා යන්නේ? මේ දෙතෙන්දි කරන්න තෝරන වැඩක් තිබෙනවා නේද? ඇයි ඒක කරන්නේ නැත්තේ? කවුරු? ලම්මුනේ නැහැ. පාර ඒ ඒ එතන ඉන්න මිනිස්සුන්ට අල්ල ගහලා කිව්වලු මට මේකට උදව් වෙන්න. මේ මිනිස්සයා මම ස්පිතාලට ගියා. නිකන් ගෙනියන්නට බෑ මේ. මොකද ඒ නිසා මෙයා ඊළඟට ගිහලා තිනවා පොලිසියට. පොලිසියට ගියාම මුදේගොඩ පොලිසියට. ගියාම එතන කිව්වලු අපි ළඟ ඒකට වාහන නැහැ. මිරිහාන කියන්නේ. එයා ගියා මිරිහාන. මිරිහානට ගියාම කියලා තියෙන වෙන වාහන නැහැ. අර බ්ලැක් මාර්ක ඇකිල්ල ගත්තේ. ඒකයි තියෙන්නේ. කිසිම මේකට කමක් නැtei කියලා. ඉතින් මෙයා ඒක නැගලා එනවා දැක්කලු එයාගේ යාළුවෝ දෙන්නෙකු. හරි. හරියටම හිරකාරියක් යනවා වගේ. උතරට ඇවිල්ලා පොලිසිය අය උදව් කරගෙන ගෝණි එහෙම අරගෙන ඒ මනුස්සයාව ස්පිරිතාලෙට ගිහිල්ලා අරලලා පස්සේ හැන්දෑවේ ගියා බලන්න. ඒ සතුට කියනවා ඒ මනුස්සයා හොඳට පිරිසිදු කරලා අවුද දාලා එහෙම හොඳට හිටියයි හරියට බෝනිත් එක් වගේ. එයා එහෙමයි කිව්වේ. ඉතින් මේ මනුස්සයා ටික දවස් ටික දවස් දෙකක් දුකදී ජීවත් වෙන්න ඉඳලා මැරුණා. නමුත් මේ මනුස්සයාට ඒ උපකාරය කළානේ. ඒ උපකාරය කළා. ඒ බෞද්ධ කාන්තාව. බෞද්ධ කාන්තාව. අන්න එහෙම කරුණා ගුණේ මේ පින්නතුන් අපේ අය හොඳ දෙනෙක් දන්නවා කවුද ඒ කාන්තාව කියලා. මේ එහෙම එහෙම ගුණයක් තියෙන්නට ඕන. ඒකයි ගුණවත්කම්. ඒක ගුණවත්කම්. එහෙම නැතුව නිකන් අනේ කියලා බලාලා යත හැකි කාටද බැරි එක් කරා. ඉතින් මේ මනුස්සයා එහෙම ඉඳලා මැරියා. ඒක නෙමෙයි යුතුයකමක් තිබෙනවා නේ. පුළුවන් එකනා කළ යුතු යුතුයකම ඒක. අනේ එහෙම ඒවා. දැන් මේ මනුස්සයාට කොයි තරම් සතුටක්. දැන් ඒ ඒක විඳපු ලැබපු එක්කෙනා පමණක් නෙවෙයි මේ කරන්නට මුලපිරු තැනැත්තියට තමගේ ජීවිතයේ අවසාන වෙනතෙක් මේ ගැන හිතට හැකි මේ ගැන හිතලා සතුට වෙන්නට පුළුවන් අර හොඳ දෙයක් කරලා නැවත නැවත ඒ දේ සිහිකොට සතුටු වීම දින තව තවත් වැඩි වෙනවා අනේ එතන මොනවද කළේ මොකද්ද ක්‍රියාවට පරිවර්තනය කළේ කුසල් සිත යෙදිලා කාය විඤ්ඤාප්තිය වාග් විඤ්ඤාප්තිය. පොලිසියට ගිහිල්ලා ඒ අයතන කතා කරලා ඒ අය වඬ ගන්න. පොලිසියත් ඉස්සෙල්ලා එන්න බැරිය කිව්වලු. ඒපාර කිව්වලු ඒතර එයාගේ මගේ නෑයෙක් ඒස්ටි මට දෙන්න ටෙලිෆෝන් එක මම කතා නෑ නෑ අපි මම කිව්වා. ඈ එහෙමයි කරා. අනේ ඉතින් මේ කාය විඤ්ඤාප්ති වාග් විඤ්ඤාප්ති ගැන කියන්නටයි ඒ ටික කිව්වේ. දැන් ඒවා අපි මේ දිනදා අභිධර්මයේ කියන එක ගැන සමහරව මහා භයක් ඇති කරගන්න. අභිධර්මයේ කියනකොට අපෝ අපට බෑවුවා ඉගෙන ගන්න කියලා මේ මගහරින අය සිටිනවා. එයාගේ හිතේ අභිධර්මයේ කියන්නේ මේ අහසේ තිරෙන අමුතු දෙයක් නෑ. අභිධර්මයේ කියන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳ කතාවක්. ස්කන්ධ පංචකය පිළිබඳ කතාවක්. ඒ ස්කන්ධ පංචකයෙන් පිටත්තර වූ අභිධර්ම කියන එකේ ඇතුළත් වෙන දේ තමයි නිවන. ඒක ස්කන්ධ පංචකයට ඇතුළත් නෑ. ස්කන්ධ පංචකයෙන් පිටත්. අනිත් ඒවා කොහොම ස්කන්ධ පංචකය. දැන් අපි මේ කතා කරන්නේ මොනවා ගැන? රූප ගැන කතා කරන්නේ. ඒ රූපේ කියන්නේ මොනවද? මේ අපි මමයි කියා ගන්න මේ රූපස්කන්ධය. රූපස්කන්ධය. දේශාන්තෙහි සිට පාදාන්තය දක්වා විහිද පරත්නා අවතින් වාතයෙන් පිරිසිඳෙන අපි මේ ශරීරයයි කියනු ලබන දේ තමයි මේ රූප 28ක් පිළිබඳව අප කතා කරන්නේ. රූප 28. ඉතින් මේ අප ගැන මේ කතා කරන්නේ. මේ පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක් වූ රූපස්කන්ධය ගැන කතා කරන්නේ. ඉතින් ඒක Tamanට නොතේරුණාම ඒක අමාරුයි කියලා අත්හල යුතු දෙයක් නෙවෙයි. වෙන දේවල් ගැන හිතන්නට කලින් තමන් දැනගන්න ඕනේ තමා ගැන. මොකක්ද මේ මමයි කියලා කියන්නේ? ඒක ඒක ඔක්කොම තමන්ට වැහුණු දෙයක් කරගෙන හිත තිබෙන දේවල් පිළිබඳවයි කෙනෙක් සොයන්නේ. ඒක නෙවෙයි සෙවීම, නියම සෙවීම අත්තානං ගවේසයාත. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමයි. තමාව සොයාගන්න. අත්තානං ගවේසයා. මෙන්න මේ තමා සෙවීමේ වැඩ පිළිවෙලෙයි එක කොටසක් තමයි. ඒ නිසා රූපය ගැන දත යුතුයි රූපස්කන්ධය ගැන. ඒ රූපස්කන්ධයෙන් ඉතින් මෙන්න මේ මේ හේතු නිසා මේ මේවායින් මේ රූප ඇති වෙනවා. උපදිනවා. එකක් දක්වනවා කර්මය කියන්නේ. එදින් සත්වයන් පිළිබඳව කතා කරන විට ඒ සත්වයන් කියලා ගන්නේ බොහෝ විට සිතයි කයයි දෙකක් ඇති පිරිසකටනේ සත්ව කියන නමක් වෙන්නේ. ඉතින් ඒ සිතයි කයයි කියන මේ දෙක ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. ආකස්මිකව එකවරකට පහළ වන දෙයක් නෙවෙයි. ඒවා ඇතිවීමට හේතුන් ප්‍රත්‍යයන් තිබෙනවා. හේතුන් ප්‍රත්‍යයන්. ඒ හේතුන් ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒ කිසිවක් ඇතිවන්නේ නැහැ. හැම එකක්ම ඇතිවන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා. අනේ හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇතිවන කොටසක්මයි මේ රූපය කියන්නේ. ඒ නිසා ඒ රූප පිළිබඳ තිබෙන ප්‍රත්‍යයන් සියල්ල ගැන නෙවෙයි මේ කතා කරන්නේ. නේ? රූප පිළිබඳ සියලුම ප්‍රත්‍යයන් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ රූප පිළිබඳව කතා කරන්නේ ඒ රූප උපදවන හේතු හතරක් ගැන. දැන් ඒ රූප උපදවන හේතුන් හැර රූපවලට උපකාර කරන තව নানা ප්‍රත්‍යයන් තිබෙනවා. අපි ඉදිරියට මේ රූප කාණ්ඩය අවසන් කරලා තව එහාට යනකොට පටිච්ච සමුප්පාදයේ ප ဋ ාණේ කියන මේ ප්‍රත්‍යයන් පිළිබඳව කතා කරන විට අපට ඒ ගැන සලකා බලන්නට පුළුවන්. මෙහිදී අපි කතා කරන්නේ රූපස්කන්ධය සත්‍යයකයි කියා ගන්නා රූපස්කන්ධ. ඒ රූපස්කන්ධෙහි ඊටාම වැඩි සංඛ්‍යාවක් වූ රූප පිළිදෙ 28න. දැන් එක ස්කන්ධයක නැත්නම් එක සංස්කාරයක පවත්නා වැඩිම රූප කොටසයි කියා දක්වන්නට පුළුවන් රූප 27යි. රූප 27යි භාව රූප දෙකෙන් එක භාව රූපයයි ගන්නෙ. අන්න ඒ රූප පිළිබඳවයි මේ ඉගෙන ගන්න. එතකොට මේ රූප පිළිබඳව ඉගෙන ගන්නා කොට මේ රූපයන් වෙන් කරලා තිබෙනවා මේවා කර්මයෙන් හටගන්න රූප මේවා සිතින් උපදින රූප මේවා ඍතු නිසා හටගන්නේ ඍතුෙන් හටගන්න රූප මේවා ආහාරයෙන් සයි දැන් මේ මේ රූප ඇතිවන සත්‍ය හතර නැත හේතු හතර කරුණු හතර එයින් ප්‍රධාන රූප කොටස තමයි කර්මයෙන් හටගන්නා රූප කොටස එමත් නිසා කර්මය නිසා තමයි අපි කවරෙකෝ නැවත උපදී. නැවත භවයක් ලබන්නේ. කර්මයක් නිසා. කම්මා විපාකා වත්තන්ති. ඒ විපාක අතුරෙන් විපාක කොටස් දෙකක් තිබෙනවා. පටිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක. එයින් පටිසන්ධි විපාකයයි ප්‍රධාන. ඒ පටිසන්ධි විපාකේ නම් යම් කිසි ආත්ම භාවයක් ලබා දෙවන සිත. يعني ආත්ම භාවය කියන්නේ මේ නාම රූප ධර්ම සමූහයකදී ඒ පැවැත් ඒකයි මේ ආත්ම භාවය. ආත්මය නෙවෙයි. ඒ ආත්ම භාවය. භාව කියන වචනේ ගන්න ඕනේ. භාවය කියන්නේ භාව කියන්නේ වීම. ඒක මේ නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් පවත්නා බවක් මේ අයත් මේ සිතත් පිළිබඳව තිබෙන්නේ ඒ නිසා ආත්මයක් වෙයි කියලා දක්වන්නේ නැහැ නමුත් ආත්ම භාවය කියලා කතා කරනවා එතකොට ඒ ආත්ම භාවය කියන විදිහ ගන්නේ රූපාදී ස්කන්ධ පංචකයක් එහෙම නැත්නම් සමහර විටක එක ස්කන්ධයක ගත හැකි වූ අසඤ්ඤ සත්‍යය පිළිබඳව කතා කරන විට ස්කන්ධ හතරක් ගන්නට පුළුවන් අරූපස් අරූපාවචර ඒ භූමීහි සත්‍යයන් පිළිබඳව කතා කරන ඒකාපත් කියන්නේ ඒ ඒක ආත්ම භාවයක් මේ ඒ ලැබීමේ ප්‍රධාන කාරණේ තමයි කර්ම මොකද ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ කර්මයෙන් ඒ කර්මයෙන් ගෙන දෙන ප්‍රතිසන්දිය ඇතැම් විටක සිතක්ින්ම ලැබෙන ප්‍රතිසන්දියක්. බොහෝ සෙයින්ම සිත ඒ ප්‍රතිසන්දි සිත්තේ සිදු කරන්නේ. ඇතැම් විටක සිත නැතිව රූපය පරණක් ඒ ප්‍රතිසන්දි කෘත්‍යය සිදු කරනවා. ඒ තමයි අසඤ්ඤ සත්‍යෙ. ඒ ක්‍රයයකට වුවත් කර්මය තිබෙන්නට ඕන. කර්මය නැතිව ලැබෙන්නේ නැහැ. ඒ නිසා යමෙක් කර්මක්ෂය කර ඥානය උපදවාගෙන නැවත ආත්මභාවයන් ලබා දීමේ ශක්තිය ඒ කර්මයෙන් නැති කර දැමීමේ කර්මයන්ගේ ඒ තනස්සාත නැවත ප්‍රතිසන්දිහක් නැහැ. ඒ රහතන් වහන්සේ ඒ නිසායි නැවත ඉදීමක් නැත්තේ වහන්සේ කර්මක්ෂය කළා. කර්මයේ ක්ෂය කළා. ඒ කර්මක්ෂය කිරීම ක්ලේශක්ෂයෙන් වන්නේ. ක්ලේශක්ෂය කියන්නේ කෙලෙස්. ක්ෂය කිරීම. අවිද්‍යා තණ්හා ප්‍රධාන වශයෙන් මේ දෙක ඒ දෙකේ ක්ෂය කිරීමෙන් කර්ම ක්ෂය වෙනවා. මොකද ඒ දෙක නැතුව කර්මයට බෑ ප්‍රතිසම්පියක් ගෙන දෙන්න. අවිද්‍යාවේයි ආ සංහාවේයි උපකාරයේ නැතිව කර්මයට ප්‍රතිසම්පියක් ඇති කරවන්නට බෑ. ඒ නිසා අවිද්‍යා තණ්හා දෙක නොසිඳ පවතීද යම් තාක්කල් ඒ තාක්කල් උපදීම නවත්තන්නට බෑ උපදින. ඒ උපදින්නට නම් කර්මයක් ඕන. කර්මයෙන් ගෙරදෙන විපාක. ඒකට අවිජ්ජා තණ්හා දෙකෙන් නෙවෙයි මේ භවය නියම කරන්නේ. කර්මයෙන් නියම කරන්නේ. නම් අවිජ්ජා තණ්හා දෙකේ උපකාරය නැතිව කර්මයට මොනවත් කරන්නට බෑ. දෙන්න. අනේක ඒ නිසා කර්මය කර්මය ප්‍රධාන එකක් මේ මේ භවයක පැවැත්ම ඇතිවීම හා පැවැත්ම පිළිබඳ. අන්න ඒ නිසා කර්මජ රූපයන්ට ලැබෙන්නේ ලොකුම තැන. ඒ ලොකුම තැන ඒවායේ තිබෙන විශාලකම නිසාම වේ. ඒවායේ විශාලකම වශයෙන් සැලකනවා නම් ඊට වඩා විශාල සේ දක්වන්නට ඕන මේ irtiyen ඇතිවන රූප ගොඩ. නමුත් කර්මජ රූපය කියන ඒකාන්ත කර්මජ රූප තත්ත්ව වශයෙන් සැලකෙන විට ඊටාම සූක්ෂමයි සිවුම් රූප කොටසක් ඒ ඊටාම වැඩගත් ඒවා නැත්නම් මේ භවය ලැබිය යුක්තක්සේ කවුරුවක් සැලකන්නේ ඇස් නැති කන් නැති නැහැය නැති දිව නැති කය නැති මේක ප්‍රසාදේ නැති කය මේ ලෝකෙහි ලබන්නට කවුද කන්නේ එහෙම එකක් නම් තියෙන්නේ නේ නිකන් පොතයක් වගේ එහෙම ලබන්න කැමති නැහැ මේ බලන්නට ඇස් තියෙන බලයක් ලබන්න කැමති මේ දකින්නට ඇස් තිබෙන මම ප්‍රේත ආත්ම කියනවා නේද නෑ ඔව් ප්‍රේතය නිකන් මස් වැදලි වගේ එහෙම ඒ අකුසල කර්මයක ඒකත් ඒ තෝරන්නට තියෙන ඇස් ආදිය ඇස් ආදී ඉන්ද්‍රියයන් තියෙන ජීවත් වෙන්නේ නැහැ මොකද? අසඤ්ඤ සත්‍ය. ඒ කියන්නේ ඒ අය එහෙ ගියේ කුම මොන නිසා? මොන කර්ම නිසා? සිත එකයි කියන්නේ. සිතේ පාට වල. සිත ඕනේ නැtei කියන්නේ. සිතේ පාට කියලා ගියාම සිත නිසායි මේ ඇස වැඩගත් දෙයක් වන්නේ. සිත නැති ඇස මොකක්ද කරන්නට පුළුවන්? දකින්නට බෑ. සිතක් නැති ඇසක් කියලා එකක් තිබුණා. දකින්නට නෑ. නිසා ඇසක් ඇතිවන්නේ සිතක් ඇති තැනක. ඒ මොකද දර්ශන කෘත්‍යය සිදු කරන්නට සිත ඕන. ඒ දර්ශනය කියන එක කරන්නේ සිතින් මිසක ඇසින් නෙවෙයි. නමුත් ඇසේ උපකාරය නැතිව සිතට පමණක් ඒක කරන්නට බෑ. ඒ නිසා බලන්නේ හැම එකකගේම පිළිෙන්නේ පරපටිබද්ධයි නේ පරපටිබද්ධයි කියන්නේ තවත් එකකගේ උපකාරය ඕන. ඕනේ නැතුව තනි පැවැත්මක් නෑ, ස්වෛරී බවක් නෑ. සමහර විටක අපි කියවට ස්වෛරී කියලා. එහෙම ස්වෛරී බවක් නෑ. හැම විට අපි එක විදිහකින් සලකනවා නම් අපි කියනවානේ දැන් රටක් වශයෙන් සලකන විට අපි කියනවා කාහටවත් යටත් නැති එක්කේ අය ස්වාධීනයි නේ ස්වාධීන ඊළඟට ආණ්ඩුව ගැන කියනවා ස්වෛරී කියලා කියන්නේ සමා කාටවත් යටත් නැති ඒ ස්වෛරී බලයක් ඇති මහා ජනතා ස්වෛරී ඒක රටක් වශයෙන් කලකන විට නමුත් අපි මේ ශරීරය ගැන වුවත් කලකන විට ශරීරයේ කොයි කොටසද මොන අවයවයද ස්වෛරී කියත හැකි ස්වාධීනයි කියත හැකි මොනවත් හැම එකක්ම තව එකකගේ බලාපොරොත්තු වෙන එකක් තබා අපව පැත්තකට දාලා ඛණ්ඩ නුදුන්නොත් එහෙම මේකේ තියෙන ස්වහිනී බව පෙනේවි. ස්වහිනී. එතකොට ආහාරයෙන් යැපෙන්නට ඕන. යැපෙන්නට ඕන. මම මම මේ සමහර විට කෙනෙක්ට කියන්න පුළුවන් ඇතකගේ හයිය තියෙනයි මට කියලා. තම ඇටාගේ තරම පෙනේවි දවස් දෙක තුනක් ඛණ්ඩ නොදී පැත්තකට තිබ්බොත්. පැත්තකට කරලා තිබ්බොත්. මොකද මේ අනුන්ගෙන් යැපෙන්නේ කියන්නේ අන්‍ය ධර්මයකගේ උපකාරය ඕන. එහෙම නැතුව තනි ශක්තියෙන් පවතින්නට බෑ. එහෙම ශක්තියක් නැහැ. කර්මයක් ඒ වගේ. කර්මයෙන් යමක් ලබා දෙවන. නමුත් කර්මයට බෑ මේක ජීවත් කරවන්නට දිගටම වෙන කිසිදු දෙයක උපකාරයක් නැතිව. අනේ නිසා කර්මයෙන් ලැබෙන රූප, කර්මජ රූපේ කියන ඒවා මේ භවය පිළිබඳව ප්‍රධාන කොටස. ඇස කන, ඒ කියන්නේ චක්කු සෝත ධාන ජීවහා කාය දැන් බලන්න මේ පහ ඒ පහ නිසා මේ කය ලැබපු දැනෙත්ත යම් සැපක් ලබනවා මේ ඔහු සලකන හැටියට සැප මොන සැපද පංචකාම සැප පංචකාම සැපේ කියන්නේ ඒවට රූප ශබ්ද ගන්ධ රස පොත්හබ්බ ඒකට රූප ශබ්ද ගන්ධ රස පොත්හබ්බ කියන මේ පංචකාමයන් ලැබීමට උවමනා කරන ඇස කන දිව නැහැ ශරීරය කියන මේ පහ නැත්නම් එහෙම නැත්නම් මේ පහින් යම් කිසි එකක් හෝ නැත්නම් ඒ තනස්සාට කුමක්ද තමා පිළිබඳවම වුවත් හිතෙන්නේ තමන්ට යම් කිසි ඒවා මගේ නෙවෙයි මම නෙවෙයි ඒවා කොයි වේලේ හෝ මොන කර්මක් නිසා හෝ මේ තිබෙන ශක්තිය නැතුව යන්නට පුළුවන් කියන එක තමා මුලදීම හිතාගෙන හිටියේ නැත්නම් අර නොසිතූ අවස්ථාවක ඉබන්දක් සිදු වුණාම Tamanට හිතෙන්නට පුළුවන් අනේ මට මොකද්ද මේ වුනේ කියලා සමහරු අඬනවානේ සමහර විට අහනවානේ කෙනෙක්ගේ තමාව බලන් දෙන අයගෙන් අහනවා මට මොකද්ද මේ වුනේ ආත්මෙන්නේ ඈ ආත්මාසේ දැනෙන්නේ නෑ මුලදී ඒකනේ රහත් වෙන්නට ඕන නෑ දැන් ඒකයි ඔය සක්කාය දිට්ඨිය කියන එකේ නරක. සක්කාය දිට්ඨිය කියන එකේ තිබෙනවා මමයි මගේ කියා ගන්නා බව. විශේෂයෙන්ම මමයි කියලා ගන්න. ඒ මමයි කියලා ගන්න අපි ගන්නු මමයි කියලා ගත්ත මේ අත. කියන්නේ මා කියලා ගන්න කොටසේ ඉන්නේ ඒක අතත් එකක් මමයි කියන්නේ. මේ අත කන නැතුව ගියා කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? මම මට උනේ මොකද්ද කියලායි ඒ දැනත්තා හිතන්නේ. ඒ මොකද මේ රූපය මමයි කියලා ගත්ත හේතුව. ඒ නිසා ඒ වැරද්ද නිසා. නමුත් රූපය රූපයක්. එය යම් හේතු ප්‍රත්‍යයන් නිසා ඇතිවන රූප කියන වචනේ ගැනවත් තේරුම් අරගෙන සිටියනම් රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. විකාරයක පැමිණෙන බැවින් රූපයි කියන මේ බවවත් තේරුම්ගෙන සිටියානම් ඒ කනගාටුවට ඒ තැනත්තාපත් විය යුතු නැහැ. මම කලින් දැනගෙන සිටියා. ඒ නිසා මට මතකයි. මම දවසක් ගියා අපේ මා උගත් මා ඉගෙන ගත්ත ස්වාමින් වහන්සේ. වහන්සේ බලවත් ආභාවයකින් අවුරුදු ගණනක් මේ අඳ මත හෝනා තත්වයක සිටියේ. ගිහින් අපි කතා කළේ පසු කාලයේදී මහන්සිය ඇස් දෙකක් දෙන්නේ ඇස් දෙකක් මම ගිහින් කතා කළා හමුදුරෝ බොහෝම භාවනාමය යෝගීවයි ඒ ඇඳේ වැතිර සිටියක් සිටියේ ඉතින් මම එලෙලේ මහන්සියට මා ඉගෙනගෙන තිබුණු ශ්ලෝකයක් මතක් ඒ ශ්ලෝකය මහන්සියට හොඳට ඇහුණ හොඳට කන්න හොඳ මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං චින්තේති යස්මින් කරුණා ගුණස්යාත් හස්තං පවිත්‍රං ප්‍රදදාති තාවං පාදං පවිත්‍රං ගමනං සුභංච එහෙමයි මා ඒක කිව්වේ මට ඒ වෙලේ ඒක වැරදියට කියුණාද දන්නේ නැහැ කොහොමනම් හාමුදුරුවෝ මට කියනවා මහත්තයා කු පඬිතෙක් කියලා ලෝකයා හිතාගෙන ඉන්නේ ඒක නේද ඒක චිත්තේ තිනෙයි චින්තේ තිබා ඒක ලෝකේ නම් එහෙම තමයි. චින්තේති කියන එකයි එන්නේ. ඈ හම්බුරන්ට මට ඒක හරියට කියන්න බෑ. මම කිව්වේ වැරදියටද නැත්නම් හම්බුරන්ට ඇහුනේ එහෙමද කියලා. හම්බුරාට හරි ගැස්සුවා. ඒක චිත්තේති නෙවෙයි චින්තේති. ඒ වචනේ චින්තේති. සිත ගැන තමයි කියන්නේ. ඒ මුඛං පවිත්‍රාන් යදි බුද්ධ වාක්‍යං ඉදින් යමේ. මේ මුවේ කටේ බුදු වදන් ප්‍රකාශ කරනවා නම් ඒ තනත්තාගේ මුඛය පිරිසිදු වෙනවා. මුඛං පවිත්‍රාන් යදි බුද්ධ වාක්‍යං චින්තේති යස්මින් කරුණා ගුණස්යා යමෙකුගේ සිතෙහි කරුණා ගුණය ඇතිවේ නම් ඒ සිතද පිරිසිදු වෙයි හස්තං පවිත්‍රං ප්‍රදදාති දානං මනාතට දන් දීමෙන් අද්ද අතද පිරිසිදු වෙයි පාදං පවිත්‍රං ගමනං සුභංච ඒ පාදයේද සුබ ගමන් Tamanටත් අනුන්ටත් වැඩදායක ගමන් යාමයි පිරිසිදු වෙයි කියන අර්ථයක් ඒක තියෙනවා. ඉතින් මම මේක මතක් කරලා හම්බුනට කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තේ අත කට වන ඇති කාලෙදී මට මේ වේලාවේ උගන්වන්නට බෑ. මම දැන් ළඩින් ඒක හම්බ බෑයි කියලා එහෙම කාවවත් ආපහු අරවල ඇරියේ නැහැ. ඉඩ කඩ පිරෙන හැම වේලාවකම Taman වෙත පැමිණෙන ඒ ගෝලයන්ට භික්ෂූන්ට ගිහියන්ට ඉගැන්වුවා. ඉතින් එහෙම කළා. ඔබ වහන්සේ ඒ වගේ ඒ පණ ඇති කාලේ. ඒ වගේම ඔබ වහන්සේගේ අත පණ ඇති කාලෙදී ඉලියලා ඉලියුවා. දැන් ඒව ගැන හිතලා ඔබ වහන්සේට බොහොම සතුට වෙන්න පුළුවන්. මා ඒ ගැන දන්නවා. මා ඒව ගැන හිතනවා මා ඒ ගැන දන්නවා. ඉතින් මා දන්නේ නැහැ කොයි තරමටද කියලා. හම්බුනේ අස්තනීයේ අන්තිම අවස්ථාවේදී මට එදා යන්නට හැකි වුණා මම කන්තුරු වැඩ කරමින් ඉඳලා විවේක කාලෙහිදී ගියා. තවත් මහත්යෙකුත් එක්ක. ගිහිල්ලා ටිකක් බලාගෙන ඉඳලා එනේ එනේ එනේ අවසාන බලාගෙන ඉඳලා ආවා. ආවම අපේ මගේ නැන්දාට ආම්දුරුවන්ට හැමදාම දාන කිව්වා. ස්පිතාලේ ඉඳලා හැමදාම කිව්වා. අම ඇක්සිඩන්ට් එකකුත් වුණා දාන ගෙනුච්ච වෙලාව බයිසිකලේ ඒක හැප්පිලා වැටුණා දවසක්. ඒ තාම එක්කෙනෙක් එක්ක යනකොට මේ දාන ගෙනිච්චා එදා ඉතින් මං කන්තෝරුවට ගිහින් ඒ හඳුර ගැන ඒක අප දැනගන්න ඕන කාරණයක් ඉස්සයි මම කියන්නේ කන්තෝරුවට ගිහින් මගේ භාර්යාවට ටෙලිෆෝන් කරලා කිව්වා මම ගියා මම නානවාසහම් මම බලන්න. හාමුදුරන්ගේ අවසාන මොහොත. අවසාන මොහොත. මගේ එක පාරට මම ඇහුවේ අම්මට කිව්වද මගේ අම්ම හැමදාම යනව නේද? මම එහෙම ඇහුවා අම්මා හැමදාම යනව නේද? නෑ නෑ ටෙලිෆෝන් කරලා කියන්න. ඒ අර මාත්‍ර ස්ටෝස් එකට ටෙලිෆෝන් කරලා කියන්න අම්මට මේ පණිවිඩය දෙන්න. මම ඉතින් ටෙලිෆෝන් කරලා කිව්වා. ඒ පණිවිඩය අම්මට ලැබුණා. ලැබුණු හැටි එම අම්ම ලෑස්ති වෙලා. ගියේ අම්මගේ ඥාතියෙකු දොස්තර නෝනා කෙනෙක් ළඟ. ඒ මොකද අවේලාවේ යන්නට බෑනේ ස්පිතාලේ. ගිහිල්ලා එයාව ලෑස්ති කරගෙන එතනට ගියා. ගිහින් ඈ නාඩි බලලා තියෙනවා. කිව්වලු මොනවා හරි කරන්න තියෙන දෙයක් තිබේ නම් දැන් මේක සුදුසු වෙලාව තව වැඩි වෙලාවක් ගත වෙන්නේ නැති. ඉතින් අම්මට උපකාරයක් කරන්න වෙන කිසි දෙයක් විදිහක් නැහැ නේද? ඒක කියන්නේ ඒ අම්මක බලා ගන්න මිනිස්සුන්ට නේද? කියලු ඒ මිනිස්සුන්ට මේ කියන්නේ ඉතිපිසව කතාව කියන්නේ. අම කිසිත් එහෙම හොඳට දන්නවා නැත්නම් ප ဋ ාණේ උනක් කියන්නත් පුළුවන්. මොකද ඒකේ ඉන්නකොට අමුතු ආලෝකයක් හාමුදුරන්ගේ මූණේ ඇති අමුතු ආල. ඒකයි අවස්ථාව. ඒක අම්මට කියන්න බෑ ඒක කොහෙන් ආපු වෙන කොහෙන්වත් ආපු ඉයක් නෙවෙයි. ඒක හාමුදුරන්ගේ නෙවෙයි. ඉතින් ඒ පිළිබඳව අපි කතා කළ එක නිකම් গুপ্ত දේවල් ගැන කියන කෙනෙකුගෙන් අහපු වෙලාවෙ කිව්වේ උන්වහන්සේ දැන් ජීවතුන් අතර සිටිනවා නම් අප උන්වහන්සේ ගැන කතා කරන්නේ රහතන් වහන්සේ කියලායි. උන්වහන්සේ උපතක් නොලබාම ජීවිතය අවසන් කළයි. ඉතින් ඒ මොකද හම්දුරෝ ඒ හම්දුරෝ ලියපු පොතක් ගැන තමයි මම අර ඔය සමහරකින් ඇහුවේ. ඒ මා දන්න ඔය භාවනා උගන්වන මධ්‍යස්ථාන තිබෙනවා. ඒ මධ්‍යස්ථානවල භාවනා කරපු අය ඒ ඒ මධ්‍යස්ථාන දෙකකම මම දන්නවා කියලා තියෙනවා ඥානාවාස හාමුදුරුවෝ ලියපු පොත කියවන්නේ. සතිපට්ඨාන විපස්සනා කියන්නේ. ඒක වෙන කෙනෙකුට ලියන්න බෑ ඒ විදිහට භාවනා කරලා පුරුදු කෙනෙක් ලියනවා. ඉතින් අපට ඒ වාසනාව ලැබුණා. අපි උන්වහන්සේ වෙතට ගිහින් ඉගෙන ගත්තා. ඉතින් කොයි වේලාවකවත් උන්වහන්සේගේ ගුණ සිහි වෙනවා. කොයි වේලාවකවත් කිව්වේ නෑ මහත්මයා මට මේ දේ අවශ්‍යයි. මට මෙහිම දෙයක් ඕන. කවදාත් කවදාත් ඉතින් අපි මහන්සියකින් ඉගෙන ගත්තා බොහෝ කල්. බොහෝ කල් ඉගෙන ගත්තා. මහන්සිය අපිට කොහොම දැනත්තකුත් දැක්කා. දැනත්තක් දැක්කුවා. මට මතකයි එක අවස්ථාවකදී මම කතාවක් කරපු වෙලාවේ මරණ ස්ථානයකදී. ඒත් මගේ පස්සේ ඥාතියින් යනවා. ඒ මරණය සිදු වෙච්ච වෙලාවෙදී මම කතාවක් කළා. ගිහි කතාවක් කළේ මම විතරයි. අන්තය හාමුදුරුවෝ කතා කළා. ඒ කතාව ඉවරුන හැටියේම හාමුදුරුවෝ නැගිටලා ආවා. අවිල කිව්වා මහත්මයා හිටියා හන්දා. අපෙන් සිදු වුණ අඩුවක් ඔක්කොම නැතිලා ගියලු. හුඟක් දෙයක් කියන්නට හිතාගෙන හිටියයි ඒ උනාට කියන්නට බැරි වුණා. මහත්මයා කතාවෙන් ඔක්කොම හරි ගියා. එල එහෙම ප්‍රශංසා. ඉතින් ඉතාම හොඳ අන්තිම ගුණවත් හාමුදුරුවෝ ඒ ස්පිතාලේ ඉඳදී කිව්වා. ඒ අම්මා ගිය වෙලාවට කියලා තියෙනවා මේ මාව පන්සලට ගෙනිහිල්ලා මැරෙන්න ආරින්නේ. මේ අය මට රැයට කවන්න හදනවා. රැයට කවන්න හදනවා. පන්සලට ගිහිල්ලා මාව මැරෙන්න ආරින්නේ. ඒ වගේ සීලය ගැන කතා. දැන් බුදුරජාණන් වහන්සේ සීලය ගැනවත් ඔය විකාල භෝජන ශික්ෂාපදය මොනම අවස්ථාවකදීවත් වෙනස් කරලා නැහැ. වෙනස් කරලා නැහැ. ගිලානත් අනාපත්‍ය ආදි වශයෙන් වෙනස් කරලා නැහැ. වෙන ඒවා තිබෙනවා. පාවහන් පැලඳීම ආදී එහෙම කටයුතු වලදී ගිලානත් අනාපත්‍ය කියන එකක් දක්වලා තියෙනවා. නමුත් විකාල භෝජනේ කවදාවත් දැන් අපේ සමහරු සිල් සමාදන් වෙනවා. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අර්ධ උපෝසතේ සමාදන් වෙලා ඒ අර්ධ උපෝසථයත් හයට ඉවර කරන අර්ධ උපෝසථය. සමාදන් වෙලා ගෙදර ගිහිල්ලා හොඳට කනවා. ඒ රැක්ක මොකද්ද විකාල භෝජනය? කිසිදු විකාල භෝජනයක් ආරක්ෂා කරේ නැහැ. නමුත් විකාල භෝජනයේ වෙන්නේ ඒ දැන් අර්ථ උපෝසථය මේවත් අභිධර්මයෙන් ඉගෙන ගන්න අතර දැනගත යුතු කරුණු නිසායි මා කියන්නේ. ආභිධර්මිකයෝ ගැන සමහර හිතනවා ඒ අය දන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන කියන ওই හතර ගැන විතරයි. ගණන් ටික විතරයි. සිත 89යි, චෛතසික 52යි, රූප 27යි. බොහෝ විට අභිධර්මයේ කියලා උගන්වන්නේ ඒවා තමයි. නම ඊට වඩා බොහෝ දෙයක් අභිධර්මයේ කියන. සූත්‍රයේ වුවත් ඉගෙන ගන්නට බෑ, තේරුම් ගන්නට බෑ. අභිධර්මයේ උපකාරය නැතිව. ඒ නිසා ආභිධර්මිකයන් අනිත් ධර්ම හොඳට දැනගන්න ඕනේ. ඒ ඒ දැනගත යුතු කරුණු අතර අපි ජීවත් වන්නේ සිල්වත් ජීවිතයක්. ඒ කියන්නේ අප ගත කළ යුතු තිබෙන සිල්වත් ජීවිතයක්. අපට තිබෙනවා නিত্য සීලයක්. ඒ නিত্য සීලය අප රක්නා පංච සීලය, එහෙම නැත්නම් ආජීව අෂ්ටමක සීලය. ඒක බොහෝ විට බොහෝ දිනේ ඒක නිකන් මේ ඇඳුම් මාරු කරනවා වගේ. ඉතපු වෙලාවේ ගන්නවා අනිත් වෙලාවේ කඩනවා. ඒ කඩන්නේ අයිමත් සමාදන් වන්න. එහෙම රැකිය යුතු එකක් විලයි සීලය කියන්නේ. සීලය ජීවිතයට වඩා උසස් තැනක් දීලා රැකිය යුතු එකක්. සීලය. අන්න මෙන්න එක්කෙනා උසස් සීලයක් ආරක්ෂා කිරීම වශයෙන් තමා බොහෝ දිනයක අෂ්ටාංග සීලය, එහෙම නැත්නම් නවාංග උපෝසථය, එහෙම නැත්නම් දිහි දස සීලය කියලා සමාදන් ඒ හැම එකකම තිබෙනවා විකාල භෝජනා වේදමණී සික්ඛාපදං සමාදියාමි එයින් අදහස් කරන්නේ රහතන් වහන්සේ දිවි හිමියෙන් විකාල භෝජනයෙන් වැළකුණුසේක මමද අද විකාල භෝජනයෙන් වළපිනී කියන මේ ශික්ෂාපදයේ සමාදන් වී රහතන් වහන්සේට අනුව හැසිරෙමි කියන එබඳු ප්‍රත්‍යවේක්ෂාවකුත් කරගෙන තමා ඒ ශික්ෂාපදය සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ දැන් මේ අර්ධ උපෝසතේ කියන එක සමාදන් වන අය සී පවාරණය කරලා රැට කවසට කනවා. හොඳට. මොකද්ද රැක්ක විකාල භෝජන ශික්ෂාපදේ කොහොමද රැකුණාද? සමහර විට කියන්න පුළුවන් ශික්ෂාපදේ සී සමාදන් වෙලා හිටියේ වේලාව තුලදී කෑවෙන්නේ නෑ නෑ ඒක හරියන්නේ නෑ. ඒක මනහත් කරලා මේ වන්දලේ කියනවා. ආ අර්ධ උපෝසතේ කියලා මා දැක්ක අර්ධ උපෝසකය. මා දන්නේ නැහැ මේ ස්ථානයේ මේ දෙක කියලා එක සමහර විටක අර්ධ උපෝසකය ඕ විදිහට පටන් ගත්තේ මා දන්න අර්ධ උපෝසතේ මා බණපතේ කියලා තියෙන අර්ධ උපෝසතය අනේ පිට සිටුතුමාගේ ඒ සේවකයෙකු පිළිබඳවයි එන්නේ. ඒ සේවකයාට පාන්දර වැඩ ගොඩාක් තිබුණා. ඒ නිසා එදා 15ක දිනෙහි ඔහුට පාන්දරම සිල් සමාදන් වන්නට බැරි වුණා. ඔවුන්ගේ වැඩ කොටස ඉක්මනට ඉවර කරනවා. ඉවර කළා කරලා ඉර හැරෙන්නට කලින් දහවල් ආහාරය ගත්තා. අරගෙන අර්ධ උපෝසතේ ඉතාගෙන මුළු දවසම ඒ සීලය රැක්කා. ඒකයි අර්ධ උපෝසතය. ඔහු විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කළා. දැන් අර්ධ උපෝසතේ කියන්නේ ඒක විකාල භෝජන ශික්ෂාපදේ අත්හරපු උපෝසතයක්. එහෙම එකක් බණ පොතේ නම් නැහැ. වෙන අය කොහොම එහෙමද දැන්? එක එක කෙනාට ඕන කරන එකක් ඒගොල්ලෝ හදා ගන්නවා. ඒක බණ නෙවෙයි. ඒක ධර්මයේ නෙවෙයි. නේ අපිට ඕන කරන එකක් අපි හදා ගන්නවා. මේ අර සමහරු කියන්නේ කණ්ඩෝන වුණාම මොනවද කියලා ඒ වගේ හදා ගන්න. බණේ කියන්නේ ධර්මයේ කියන්නේ සමහර විටක තමා නොකරනවා වෙන්නට පුළුවන්. නමුත් ඇත්ත කියන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සත්‍යයක් දේශනා කළොත් මේ සත්‍ය ධර්මයක්. ඒ නිසා ඒ සත්‍ය ධර්මයට බොරු ඇතුළු කරන්නට නරකයි. ඒක තමයි. රේඩියෝ එකේ කිව්වා මම අහන්නේ අම්ල ප්‍රශ්න. හ්ම්. ඒක එහෙම කියන්නට අමාරුයි. ඒ මොකද සමහර ආමතුරු කියනවා පිරිත් වලට වැඩම කළාම ඒ පිරිත් ගෙදර අය හාමුදුරුවන්ට දවල් 12න් රෑ 12න් පස්සේ බතුත් දෙන්න ඕන. ඒ කියන්නේ පහුවදා. ඒක පසුවදා. ඒ එහෙම කරපු අය ගැන අපි අහන්නේ. ඉතින් එහෙම කරන්නද පුළුවන්? ඒ ධර්මයේ නෙවෙයි. ඒක ධර්මයේ නෙවෙයි. ඔව් ඒක තමයි. ඒක ධර්මයේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒක නෙවෙයි. දැන් මෙන්න අපි මෙහෙම සැලකමු. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙහි උන්වහන්සේ වරක් භික්ෂුන් වහන්සේ අමතලා ප්‍රකාශ කළා. මහණෙනි මම එක වේලයි වන්දනා. ඒ වැළඳීම හේතු කොටගෙන මගේ ශරීරයට බොහොම පහසුවක් දැනෙනවා. බොහොම ලෙඩ අඩුයි මගේ ශරීරේ. මම මේ මා නුඹලාටත් කියනවා. එක වේල වන්දනකට ඉතා ගන්න පුරුදු වන්න. ඒ නිසා නුඹලාටත් ඒ විදිහේ ශරීරෙහි පහසුවක් ඇති වෙනවා ඇති. භික්ෂුන් වහන්සේලා පිළිගත්තා. නමුත් උදායි හාමුදුරුවන් ප්‍රධාන අර චබ්බග්ගිය භික්ෂුන්. ඒ චබ්බග්ගිය භික්ෂුන් කීවා අපි උදේටත් කනවා, දවල්ටත් කනවා, හැන්දාවටත් කනවා, රාතත් කනවා. අපි හොඳ ශරීර සමීපයෙන් ඉන්නවා. හොඳ පහසෙන් ඉන්නවා. අපි ඉදිරියටත් ඒ වගේම කරනවා. අපි ඉදිරියටත් ඒ වගේම කරනවායි කියලා කියන ඒ බුදුහාමුදුරුවෝ වැඩ සිටින කාලේ. එහෙම චබ්බද්දිය භික්ෂූන් වැනි අය දැනුත් ඉන්නවා. ඒක වෙනම කාරණා. නමුත් ධර්මයේ ඒක නෙවේ. ඒකයි තේරුම් ගන්න. එබැවිනුයි මේ කවුරු මා මේ පිනතුන් හැමදෙනා පුරුෂයන් වෙන දේවල් ඉගෙන ගන්නට Taman ඇති කරගෙන තිබෙන කැමැත්ත පරිදි උනන්දුවක් ධර්මයේ ඉගෙන ගැනීම සඳහා ඇති කරගන්න. ධර්මයේ ඉගෙන ගන්න. මේ ශික්ෂාපදේ කරුණාම අතසීලවත් අනිත්‍ය නේ අතසීල නෑ අතසීල ඒ දැන් බලන්න ඒ ශික්ෂා අතර ප්‍රධානම එකක් තමයි ඒ අනිත් එක තමයි අර අධ්‍යාත්ම චර්යා වේරමණී සික්ඛාපදං සමාධිය ආවද ඒ සීල සීලපදේ ඉතින් සමහර විටක ඔය එකක්වත් රකින්නේ නැද්ද දන්නේ නැහැ ඊට පස්සේ. ඇයි සමහරු රකින්නේ නැහැ? නැච්ච ගීතවාදීත් ඒවට යනවා. නෑ ඒ ඒ නිසා ඒක සබහෝ විට බොරුවක් වෙනවා. බොරු කරන්නේ නෙවෙයි සාසනය පිළි. සාසනය බොරුවට ඉඩ ලැබෙන තැනක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගැනම සඳහන් කරනවා උන්වහන්සේ බොරුවෙන් රැවටිය හැකි උතුමෙකු නෙවෙයි කියලා. බොරුවෙන් රැවටිය හැකි උතුමෙක් නෙවෙයි. උන්වහන්සේ බොරු කියන ඒවා මේ බෝධි සම්භාරයේ පුරණ කාලින්වත් හොඳ කියලා පුරුදු කරපු ඒවා නෙමෙයි. Tamanගේ අතින් වරදක් සිදු වුණා නම්, Taman වැරද්දක් කළා නම්, දෙල්ල නැතිව යන අවස්ථාවලදී වුණා. නොකලයි කියලා නෙමෙයි. පිළිගත්ත කටපාඩම්. එනිසා වැරද්ද වැරද්ද හැටියට කියන්න ඕන. වැරද්දෙන් වළකින්න ඕන. එහෙම නැතුව ඒක සමාප ඒක හරි කියලා දක්වන්න. ඒක මහා අපරාධයි. ඒතරේ වරද හරි දෙයක් හැටියට අන්‍යයන්ට පෙන්වා දීම. ඒක ධර්මයේ වරදවා දැකීමක් නෙවෙයි. ධර්මයේ වරදවා කියා දෙන තරම් වරදක් තවත් නෑ ලෝකේ. තවත්. ධර්මයේ නොදසා ඉන්නවා නම් කතා නොකර ඉන්නවා නම් තවත්. නමුත් කියන දේ හරි දෙයක් කියන්න ඕනේ. ඇත්ත දෙයක් කියන්න ඕනේ සත්‍යයක් ප්‍රකාශ කරන්න. Taman නොරකින බව ඒක වෙනම කරුණක්. මොකද තමන්ගේ ප්‍රත්‍යඥ ගතිය නිසා හෝ තමන් අවිද්‍යාවෙන් නැදුණු නිසා හෝ තෘෂ්ණාවේ ඒ තරම් තමන්ගේ බලවත් නිසා හෝ කවර දෙයක් නිසා හෝ තමන් ඒක නොකරන එක වෙනම කරුණක්. නමුත් ඒ තමන් නොකරන නිසා ඒ වැරද්ද හරි කියලා අවදාවක් දැක්වේ. අවදාවක්. ඉතින් අපි මේ අමුතු කතාවකට දැක්කේ. <laughs> ඒ විඤ්ඤාති රූප දෙක ගැන කතා කරද්දී ඔය ටික ඔක්කොම කියවේ නේ විඤ්ඤාති රූප දෙක. දැන් ඉතින් විඤ්ඤාති රූපේ කියවේ සිතින් හට ගන්නා රූප. දැන් මේ සිතින් හට ගන්නා රූප දෙකක් වූ ඒ දෙක පිළිබඳව අපි කොයි තරම් හොඳට දත යුතුද කියන එකත් තේරුම් ගන්න ඕනේ. ඒක් නිසාද අපි ලෝකයා සමග කවර හෝ සම්බන්ධතාවක් පවත්වනවා නම් ඒ පවත්වන්නේ මේ ద్వාර දෙකේ අනිත් එක අපේ සිතනේ. ඒ සිත අපට පුළුවන් කෙනෙකු කෙරෙහි බලවත් තරහාවක් හිතේ තියාගෙන ඒකක් එහෙම එකක් නැtei කියලා එයාට හොඳ මූණක් දෙන්නගෙන පුළුවන් වේලාවෙදි බලමුයි කියලා හිතේ තියාගෙන ඔහු සමග කතා බහ කරන්න පුළුවන්. එහෙම කරන්නට පුළුවන් හිතේ තිබෙන. නමුත් හරි හැටියට අපි ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන් සමග සම්බන්ධය පවත්වනවා නම් ඒ පවත්වන්නේ කයි නෙවෙයි වචන. කායද්වාර වාග්වා. අනිත් වේෂෙන් බෑ. වේෂෙන් බෑ වුණාට ඒක හිනාව දක්වන ආක හිනාවක්ම නෙවේ. මේ වෙන විදිහක දෙයක් සිනහව නෙවේ. ඒ සමහර වෙලාවට සිනහ රූපයක් වෙන්නට ඕන තියෙන්නේ. නමුත් සිනහව කියන එක ප්‍රීතියෙන් සම්මසින් දනවන එක ඇති කරන එකක්. සොම්නස්. ඉතින් ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන කය වචන කියන මේ දෙක ක්‍රියාත්මක කරන අවස්ථා දෙක. පහළවන්නේ එකකට. ඒ දෙක ගැන අපි දැනගන්න ඕන මත් විසාද කාය කර්ම වන්නේ වාක් කර්ම වන්නේ මේ ద్వාර දෙක නිසායි. කාය කර්මයේ කියන අකුසල කාය කර්ම කුසල කාය වාක් කර්ම අකුසල වාක් කර්ම කුසල වාක් කර්ම කියන මේවා සිදුවන්නේ ඒ කය වචන කියන කාය විඤ්ඤාති වාග් විඤ්ඤාති දෙක. ඒ දෙක සිතින් උපදවන රූප දෙකක්. සිතින් උපදවන රූප දෙක. ඒවා ඒකාන්ත චිත්තජ රූප. ඊළඟට එනවා ශබ්දය කියන්නේ. ශබ්දය. දැන් ශබ්දය මා මේ පින්වතුන්ට ශබ්දයක් කරනවා. මා කතා කරනවායි කියන එක ශබ්දානුසාරයෙන් කරන දෙයක්. ශබ්ද ශබ්ද උපදවනවා. ඒ නිකම්ම ශබ්ද නෙවේ. ඒ උපදවන ශබ්ද වාග් විඥාප්තියෙන් තමයි සකස් කරන්නේ. ඒ වාග් විඥාප්තියෙන් කරන සකස් කිරීම නිසා තමයි ඒ ශබ්ද මේ පිනතුන්ගේ ශ්‍රවණ කපයට එන්නේ මොන විදිහටද වචන වශයෙන් වචන වශයෙන්. එතකොට වචන කියන ඒවා හැදෙන්නේ ඒවා කියන්නේ අකුරු කියලා කියන්නේ අකුරු වලින් අකුරුයි කියන්නේ මොනවද? ඒ ඒ ශබ්දවලට තිබෙන ශබ්ද ඒ ඒ ශබ්දමයි අකුරු කියන්නේ. ඒ අකුරු කියලා එකක් අපි යොදන්නේ ඒ ශබ්දය සංකේතාත්මකව දැකීම. ශබ්දයේ පිළිබඳව සංකේතයේ ලකුණ අකුරේ කියන්නේ. නැත්නම් ශබ්ද. ඒ ශබ්ද මේ අදහස කියවෙන පරිදි ශබ්දය සකස් කරන්නේ මේ වාග් විඥානය වාග් විඥානයේ අනේ ඒ ඒ නිසා ඒක සිතින් කෙරෙන දෙයක් සිතේ මේ අදහස උපදින්නේ ඒ අදහස සිතට බෑ අදහස කියන්න සිත නෙවෙයි කියන්නේ ඒ කියන්නට ඕන කරනවා වෙනත් උපකරණයක් මේක ඒ තමයි කය කය සිතේ අදහස තිබුණාට සිත රූපයක් නෙවෙයි සිතට කටක් නැහැ. නේ කටක් ඒ විදිහේ ශබ්ද උපදවන උපකරණ කිසිවක් නැහැ. නමුත් ඒ අදහස ඇති වුණාම අනිත් උපකරණ වලින් ඒ අදහස ප්‍රකාශ වන ශබ්ද නිකුත් කරනවා. මම කියන්නේ ඒවා ඔව් සිතේ ඒ අදහසනේ. අදහස. ඒ එතකොට ඒ ශබ්දය නිකුත් කරනවා. ඒ ශබ්දය කරන නිකුත් කරන ශබ්දය. ඒ අදහස ප්‍රකාශ කරන ශබ්ද වෙනවනේ. මේ වාග් විඥාප්තියෙන් කරන සකස් කිරීම හේතු කොට. අනේ නිසා මේ දෙකම කාය විඥාප්ති වාග් විඥාප්ති කියන දෙකම ඒකාන්ත චිත්තජ රූප ශබ්දය එනිසා සිතෙනුත් උපදිනවා අනිත් සියලුම ශබ්ද උතුජයි. නේ සිතින් උපදවන ශබ්ද තමයි සිතක් තිබෙන අය විසින් ඒ චිත්තජ ශබ්දය උපදවන්නේ. චිත්ත දෙකක්. දැන් සමහර විටක කෙනෙක් ඒ තනස්කාරට සිදු වුණු අනුතරකදී එහෙම නැත්නම් තමන්ට කවුරු හරි තමාගේ ශරීරය පෙළෙන අවස්ථාවකදී ඇතිවන වේදනාව දුක් වේදනාව ඉවසාගත නොහි කෑ ගහන අවස්ථාවෙහි තිබෙන ඒ කෑ ගහන්නේ කොහොමද මේ සිතින් සිතේ උපදින අදහස ඒක. සිතයි මේ ශබ්දයේ ඇති කිරීමට හේතුවක්. ඉතින් ඒ නිසා ඒ ශබ්ද නිකුත් වෙන ඒ උපකරණ ඒ ඒ පරිදි ක්‍රියාත්මක ශබ්දයේ සිට වෙනවා. චිත්තජ ශබ්ද. අනිත් ඒවා උත්තුජ. දැන් මේ මේ ශබ්ද කරන විට ඒවා උත්තුජ ශබ්ද කියලා. තේජෝ ධාතුවේ සිදුවන ඇති කරන ශබ්දසේ ගන්නේ හැම ශබ්දයක්ම අනිත්‍යයි. චිත්තජ උත්තුජ. ඒ නිසා දක්වනවා ශබ්දය විජ රූපයක්. විජ රූපේ කියන්නේ ප්‍රත්‍ය දෙකකින් උපදවන. ඒ කියන්නේ එකම ශබ්දය ප්‍රත්‍ය දෙකකින් කියන එක නෙමෙයි. ශබ්දයේ උපදවන ප්‍රත්‍ය දෙකක් තිබෙනවා. සිතත් ඍතුවක්. හ්ම් විජ රූප. ඊළඟට එනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන ඒ තුනට කීවේ විකාර රූප කියලා. මතකනේ විකාර රූප කියලා කිව්වේ ලහුකා මුදුකා මේ විඤ්ඤාති දෙකක් විකාර කියලා ගන්න විකාර රූප පහක් කියලා ගන්න. ඒ ලහුකා මුදුකා කම්මඤ්ඤතා කියේ ලහුකා කියේ රූපයන්ගේ ලැහැල්ලු සැහැල්ලු බව. කම්මඤ්ඤතා කියේ රූපයන්ගේ මුදුතා කියේ රූපයන්ගේ මෘදු බව මොළොක් බව. කම්මඤ්ඤතා කියේ රූපයන්ගේ කර්මන්නේ බව කර්මයට යෝග්‍ය බව කියන ඒ රූපයන් පිළිබඳ වූම තත්ත්ව තුනක්. ඒවා රූපයන්ගේම ආකාර. ආකාර විකාර. ඒ කම් ඒ තුන මොනවා නිසාද උපදිනවයි කියන්නේ? චිත්ත ඍතු ආහාර. ඒක කර්මයෙන් චිත්ත ඍතු ආහාර. චිත්ත නිසාද ඒ ලහුතා බුදුතා කම්මඤ්ඤකාරය. දැන් දැන් සමහර අය සිටිනවා බලවත් වූ ප්‍රීතියකටපත් වුනාම බලවත් වූ ප්‍රීතියකින් යුක්තව සිටින වේලාවක එයාට කණ්ඩ ඕනෙත් නෑ බොණ්ඩ ඕනෙත් නෑ ඒ වගේ ඒ වුණාට ඒවයින් ලැබෙන උපකාරය නැතියි කියලා Tamanta ක්‍රියා කිරීමේ අපහසුවකුත් නෑ හොඳට වැඩ කරන්නට පුළුවන් හොඳට කර්මන්නේයි මොකද මේ ඇතිව තිබෙන රීතිය නිසා එතකොට ඒක ඒ తত্ত্বය ඒ ලහුතා මුදුතා කම්මඤ්ඤතා ශරීරය නිකම් බර දෙයක් හැටියට නොකොට ඒක සැහැල්ලු දෙයක් බවට, ඒ වගේම මෘදු බවට, ඒ වගේම කර්මන්නේ, කර්මක්ෂම, කර්මයට යෝග්‍ය. සත්වයට පැමිණින්නේ කුමකින්ද? අර ප්‍රීතිමත් සිතෙන්. එයින් අදහස් කරන්නේ මොකක්ද? ඒ ප්‍රීතිමත් සිතෙන්, ප්‍රීතියෙන් යුක්ත වූ සිතෙන් මේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන රූපද උපදවනවා. ඒක එතකොට චිත්තජයි. ලෞකාමිකා කම්මයි. තව උතුජ උතුජය ලහිතා මුදිතා කම්මඤ්ඤතා කියලා. ලහිතා මුදිතා කම්මඤ්ඤතා දැන් ඒ தත්ත්වය වෙනවනේ. සමහර විටක බොහෝම තද අවුරස්නේ තිබෙන වේලාවලදී මේ ඇතුළතවත් ඉන්නට බෑ. නිදිමත වෙනවා, හිස බර වෙනවා. එහෙම අවස්ථාවකදී කෙනෙක් එහෙම තනක් තිබේ නම් ඔය එයා කන්ඩිෂන් කරපු තැනකට එගෙන වැදුනොත් අර තිබුණු බර ගතිය අරම ඔක්කොම නැතුව ගිහින් ඒ තැනත්තාට වැඩක පහසුකමක් නේ ඇති වෙනවනේ නැත්නම් දැන් ඒකනේ මේ බොහෝ තැන් එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ නේ ඒ හේතු කොටගෙන මුත් මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් වැඩිය මේ ඉර්තියෙන් දමවන ඉර්තියෙන් උපදවන මේ රූප නිසා ලහුතා මුදුතා කම්මන්තා ඒ නිසා දැන් වාහනේ මේ ඉඳලා මාතර වැනි දුර පළාතකට දුර කැනකට එහෙම උපකරණයක් නැති වාහන හිට ගියොත් ඒ තරට යනකොට ඒ තරත්තා හොඳටම එහෙතිලා ශරීරය වියලිලා එහෙම යන්නේ. නමුත් අර ඒ විදිය උපකරණයක් තියෙන වාහනයක ගියාම මෙතනින් නැගලා එතෙන්ට ගියාම අර තිබුණු තත්වේම ශරීරයේ මොකද මේ ඍතුයෙන් ඇති කරන හේජෝ ධාතුවනේ. හේජෝ ධාතුවෙන් උපදවන ලහුතා බුදුතා අම්මා. අනිත් එක තමයි ආහාරය. ආහාරය. දැන් එහෙම නිදිමත වේලාවලදී නිදිමත වේලාවලදී අපි යම් යම් ආහාර පාන ගන්න. සමහර කෝපි බොනවා, සමහර තේ බොනවා. සමහර විටක වෙන මොනවාරි කාලා යම් කිසි වතුරක් දීවත්. එහෙම අවස්ථාවලදී එතනත්තාගේ ශරීරෙහි අර ප්‍රාණවත් ගතිය ඇති වෙලා ලැහැල්ලු බව, මෘදු බව, ක්‍රියාවට යෝග්‍ය බව එහෙම උපදිනවා. මේ රූපයන්ගේ ඇතිවන තත්වයක්. ඒ මොකෙන්ද ඇතිකලේ? ආහාරය. අන්න ඒ වගේ චිත්තජ උපජ ආහාරජ කිය. මේ ප්‍රත්‍ය තුනම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය තුනින්ම උපදවන රූප තුනක් වශයෙන් දක්වනවා ලහුතා මුදුතා කම්මඤ්ඤ. රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ඒ නිසා ඒවාට කියනවා ත්‍රිජ රූප ත්‍රිජ රූපය කියන්නේ හේතු ප්‍රත්‍ය තුනකින් උපදවන රූප තිජ රූප. තින් කියන්නේ තුනක්නේ. ති අජ. අජ කියන්නේ උපදවන කියන එක. එතකොට ති අජ කියන එකයි තිජ කිව්වේ තුනකින් උපදවන රූප. ප්‍රත්‍ය තුනකින්. ඒ තුන නම් සිතයි, ඍතුවයි, ආහාරයි. අපි එතනින් අද නවත්තමු. අනිත් දවසේ. සබ්බේ සංඛාරා අනිත්‍යා සීලදා පඤ්ඤාය පස්සී යතන සිල්ලති විච්ඡේදනං භූති ක්‍රියා සබ්බේ සංඛාරා රූපා වේදා පඤ්ඤා පස්සීය සම්බින්දති විච්ඡේතනං භූතියා සබ්බේ බ්‍රහ්මානස්සා වේදා පඤ්ඤා පස්සීය සම්බින්දති විච්ඡේතනං භූතියා දුක්ඛපත්තානි දුක්ඛාපත්තානි කයා දුක්ඛපත්තානි දුක්ඛා උපපති පාණු ආකාශත්තානි දුක්ඛාදී වානාගාමී සිතා පුනසන්නු විස්වාස සංගතම් සාපනං ආකාසත්තාවේ මත්තා වේවා මාතාවිතා සම්මතං විස්වාසංග සම්පාදනං ආකාසත්තාවේ මත්තා වේවා මාතාවිතා සම්මතං විස්වාසංග සම්පාදනං